8යි විනාඩි 7යි සදේශීය සේවයෙන් සිකුරාදා දින ඔබට පිටින ධර්ම දානමය පුණ්‍ය කර්මය. ධර්මානුශාසනාව. දේශකයන්න් වහන්සේ නුගේගොඩ ගංගොඩවිල පුෂ්පාරාමාධිපති හා පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිතුක දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශන පති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගෞරවනීය දේශකයන්න් වහන්සේට අපේ වන්දනීය ආරාධනය.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 एतदन्याय पदम् असङ्कतम् विमुक्तचित्ता भवनित्ति सङ्कया ये धम्मसाराधिगमाकाये रता පාන්සුතේ සබ්බ භවානිපාදිනෝති සාදු සාදු සාදු පින්නතුනි අපේ පින්නතුන්ට මේ මොහොතේදී මේ මාත්‍රකා කළ ධර්ම දේශනාව ශෝපරිසේක නිර්වාණ ධාතුව සහ අනුපරිසේක නිර්වාණ ධාතුව විස්තර කරන ඉති උත්තර පාළියේ දුක නිපාතේ ද්විතීය වර්ගයේ හත්වෙනි සූත්‍රයයි මේ දේශනාවට මාතෘකා කළේ. ඉති උත්තර පාළියේ දක්වන මේ දේශනාව ඊ타මත්ම සරලව සංසුප්තව මේ මොහොතදී අපි සාකච්ඡා කරමින් සෝපරිශේෂ නිබ්බාන ධාතෝ පරිනිබ්බාන ධාතු කියන දෙක දන හඳුනා ගැනීමට මේ මොහොතේ අපි කල්පනා කරනවා. අපේ බුදුහාමුදුරුවෝ තවදුරටත් මේ සූත්‍රයේ දේශනා කරනවා ද්වේමී භික්ඛවේ නිබ්බාන ධාතුයෝ කතමාද්වේ ච උපාදිසේසාච නිබ්බාන ධාතු අනුපරිසේසාච නිබ්බාන ධාතු කියලා. මෙන් අදහස් කරන්නේ මහණෙනි නිර්වාණ ධාතු දෙකක් තියෙනවා. එකක් සෝපාදිසේස නිබ්බාන ධාතුවයි අනික අනුපරිශේෂ නිබ්බාන ධාතුවයි. සෝපරිශේෂ නිබ්බාන ධාතු අනුපරිශේෂ නිබ්බාන ධාතු කියන මේ ධාතුන් දෙක පිළිබඳව දැක්වීමේදී සෝ ප්‍රතිශේෂ කියන වචනෙන් අදහස් කරන්නේ පංචස්කන්ධයේ ඉතිරිව තිබීම තුල කෙලෙසුන් සහ මුලින් දුර වී තිබීම කියන මේ ලක්ෂණ දෙක පිටා තිබීමයි අනුපටිසේස නිබ්බාන ධාතු වෙන මෙහි දක්වන්නේ පංචස්කන්ධයත් සේවලාගෙන් කෙලෙසුන්ද සහ මුලින් සේවලාගෙන් මේ පංචස්කන්ධයෙන් හා ක්ලේශයන්ගෙන් කියන මේ දෙකෙන්ම නිදහස් වූ නිබ්බාන ධාතුවට කියනවා අනුපටිසේස නිබ්බාන ධාතුව කියලා. මේ අනුපටිසේස නිබ්බාන ධාතුවක් සෝපටිසේස නිබ්බාන ධාතුවක් කියන කීමේදී ශෝක විශේෂ නිබ්බාන ධාතුවේදී ඉතුරු වෙන්නේ පංචස්කන්ධය. නමුත් පංච උපාදානස්කන්ධත් ප්‍රහීන වෙලා යනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේට පංචස්කන්ධය දරාගෙන ඉන්න සිදුවීමක් විතරයි ශ උපදී වශයෙන් දක්වන්නේ. උපදී කියන්නේ කරදර සහිත නිවන ඉන්න එක තමයි ශ උපදී කියලා කියන්නේ. එතකොට මේ කරදර සහිතව හෝ කරදර සහිතව වෙනවා නම් අනුපරිශේප වෙනවා. එතකොට පංචස්කන්ධය නැතුව ගියාම කෙලසුන්ද නැතුව ගියාම පරිපූර්ණ නිබ්බාන ධාතුවේ සුවයෙන් පතු වෙනවා. ඉද වික්කවේ බික්කු අරහං හෝති කියලා මෙහි දක්වනවා මේ භික්ෂුව බොහොම රහත් බවට පත් වෙනවා සුදුසු වෙනවා. කේනාසව සියලුම ආශ්‍රවයන් සිය කර මුසිතවා කතකරණීයෝ හිතබාරෝ අනුපත්ත සදත්තෝ පරික්ඛේන භව සංයෝජනා සම්මදඤ්ඤා විමුක්තෝ තස්ස චුත්තන්තේව පංචඥානේ යේසං අධිකාතත්තා මනාපා මනාපං පච්චන ගෝති සුඛං දුක්ඛං පටිසංවේදීති කියලා දක්වනවා පංචස්කන්ධය ඉවර නොවේ තියෙන හින්දා සෝපරිසේප හින්දා මනාපං මනාපං පච්චන දෝසෙයි මනාපවත් අමනාපවත් ප්‍රත්‍යයන්ගේ මිශ්‍රය තමන්ට දැනෙනවා අවබෝධ වෙනවා සුඛං දුක්ඛං පටිසංවේදී සුඛ වේදනා දුක්ඛ වේදනා වතුන තමන්ට දැනෙනවා මේ නිසා ඒවා ගන්නට මේ ශෝක විශේෂ රහතන් වහන්සේ රාගක්කය දෝසක්කය මෝහක්කය රාගය සමමුලින් ෂේ කරලා තියෙනවා දේශය දෝසක්කය වෙලා තියෙනවා මෝහය සම්පූර්ණ ෂේ වෙලා තියෙනවා මේ නිසා ඒකට කියනවා අයං උච්චති වික්කවේශ උපාදිසේසා නිබ්බාධාතු මේ ස්වභාවයෙන් ප්‍රවත්නට කියනවා පංචස්කන්ධයේ පමණක් ඉතිරි වී අනිත් සියලු ක්‍රිස් ධර්මහා විපාකී ධර්මයන් සේවති බිර නිසා ඒ ස්වභාව ධාතුවට කියනවා සෝපවිශේෂ නිබ්බාන ධාතුව කියලා. චීනසෝ කියලට මෙහිදී අදහස් කලේ සෝවාන් මාර්ගයට පත්වනකොට දිට්ඨියා ප්‍රවේශය වෙනවා අනාගාමී මාර්ගයෙන් කාමාශ්‍රවයන්සය වෙනවා අරහත් මාර්ගයෙන් භවසව අවිජ්ජාසව කියන මේ ආශ්‍රවයන් සේවලා යනවා ඒ නිසා ආශ්‍රවයන් සියල්ලම ශරවීම තමයි මෙතන කියනාසව කියන්නේ. ත්‍රිසෝපාදිසේස මහරහතන් වහන්සේට රෝපංශේස බුදුහාමුදුරන්ට සෝවාන් මාර්ගයෙන් විත්තාත්‍ර වශයෙන් විලායක අනාගාමී මාර්ගයෙන් කාමාත්‍ර වශයෙන් විලායක අරහං මාර්ගයෙන් භවත්‍රවයන්ස අවිජ්ජාත්‍රවයන් කියන මේ වාත්‍ර විශේෂ වෙන පාරිශුද්ධත්වයක් ලැබිලා තිබෙනවා. ඒ නිසා අරහං තත්ත්වයට සුදුසු තත්ත්වයට පත් වෙලා තියෙනවා. මුසිත වා කියන වචනයෙන් අදහස් කරනවා සබ්බේපි අකුසල ධම්මේහි පයිනෝ. සියලුම අකුසල ධර්මයන් ප්‍රහීනව තිබෙනවා. ඒවම සතර ප්‍රදාන වීරියෙහි වස සම්පූර්ණ ප්‍රතිඵල අරගෙන තියෙනවා. නාමා විදර්ශනා ඥානාවෙහි වස සම්පූර්ණ ප්‍රතිඵල ලැබිලා තිබෙනවා. සතර මාර්ගඥානයෙන් වසලා වාසය කරලා එහි කෘත්‍ය නිම කරලා තියෙනවා. ඒකට කියනවා වූසිතවා කියන වචනේ ඔය කොටස අදහස් කරනවා. කත කරණියෝ කියලා කියනවා පතර මාර්ගයෙන් කරන ලද කටයුතු සියල්ලක්ම සම්පූර්ණ කරපෙහිඳා. සෝවාන් මාර්ගයෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා පිළප්පත පරමාස අපායට පමුණන කාමරාග පටිල දිට්ඨි විචිකිච්ඡා දික්ලේශයන් දිට්ඨි සාවාද මිච්ඡත්ත මිච්ඡා ආගිය මිච්ඡත්තාදීන් ඒ වගේම අනිත්‍යයි නිට්ටය කියන විපල්්‍යාසය අනාත්මයි ආත්ම කියන විපල්්‍යාසය දුක්ඛේ සුඛ කියන විපල්්‍යාසය ආදී මේ දේවල් සංඥා දිට්ඨි චිත්ත විපල්්‍යාසයන් ශීලම්පත පරාමාසය ධම් සත්‍යාබිනිවේත සත්‍රාගරි දිට්ඨි ආශ්‍රව යෝග ආදීන්ගෙන් නිදහස් කරලා තිබෙන හින්දා මේ තත්ත්වයේ සෝවාන් මාර්ගෙදීම ලබාගෙන තිබෙනවා සකදාගාමි මාර්ගයේදී ඕදාරික කාමරාග පටග මේවා නැති වෙනවා විනාශ වෙලා යනවා අනාගාමි මාර්ගයෙන් කාමරාග පටග ද්වේෂ ක්ලේශ මිච්ඡා සංකප්ප කිස්මා වාචා පරසා වාචා අලාභ අයසයස නින්දා දුක්ඛ අසුභයන්ගේ සුභ කියන සංඥා විපල්්‍යාස ව්‍යාපාද කායග්‍රන්ථ කාමාසව කාම ඕග කාම යෝග ආදී ප්‍රතිබාහනය කරලා තියෙනවා, දුක කරලා තියෙනවා, ඉවත් කරලා තියෙනවා. මේ වගේම අරහං මාර්ගයේදී රූප රාග, අරූප රාග, මාන උද්දච්ච, අවිජ්ජාවන් නැසලයට ලෝභ මෝහ මාන තියෙනවා. අනුත්ප්ප උද්දච්ච ආදීන් නැති කරලා හිට සම්ප්‍රාප මිච්ඡාවාම මිච්ඡාසතේ මිච්ඡා සමාධි මිච්ඡා විමුක්ති මිච්ඡා ඥාන මිච්ඡා ලාභ යස මිච්ඡා පස්සද්දි සුඛ ආදී මේ සියලුම දුක්ඛය සුඛ සංඥා මිච්ඡිත්‍යපල්ලයාසයෝ අවිද්‍යා කායයක් ග්‍රන්ථයන් බවාසම අවිද්‍යාසව සහ පදුනුගත සියලුම රෝග ධර්මයන් තින විද්ද උද්දච්ච ආදී උපාදාන කාම භව දිට්ඨිය ආදී මේ උපාදානයන් මානය භව අවිද්‍යාදී ත්‍රිකල ක්ලේශයන් පහ මුලින්ම පිරිසිදු නැති කරලා දමලා තිබෙනවා. ඒක නිසා රහත් බවටත් පත් වෙලා තිබෙනවා. මේ නිසා අනුපත්ත සදත්තෝ කියලා කියනවා. තමනි ස්වార్థත්තේ තමන් විසින් බලාපොරොත්තු වෙන ස්වార్థේවෝ රහත් භාවයේ ඇත්තේ කියන එකයි අනුපත්ත සදත්තෝ කියලා හිතන්නේ රහතන් වහන්සේ ගැන හඳුන්වන්නේ. පරික්ඛීන භව සංයෝජනය භවයන් භවයෙන් භවයෙන් භවයට පත් වීමේ මේ භව සංයෝජනයන් පහ මුලින්ම නැති කරලා තියෙනවා. ඒක සම්මදඤ්ඤා සියලු ආකාරයෙන්ම දැනගෙනයි සම්‍යක් දර්ශනයෙන් දැනගෙනයි කියන්නේ. චතු සත්‍ය මනාව දැනීමෙන් ඒ කාර්යය කලේ. ඥාත පරිඥා, තීර්ණ පරිඥා, ප්‍රහීන පරිඥා කියන මේ ත්‍රිවිධ පරිඥාවන්ගෙන් මේ ස්වභාවයට පත් වූ නිසා රහතන් වහන්සේ විමුක්තයි කියලා කියනවා. විමුක්තයි කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රශ්න දෙකෙන් මිදුණා, ඉවත් වුණා, නිදහස් වුණා කියන එකයි. මේ සියලුම ක්ලේශයන්ගෙන් නිදහස් වෙච්ච ස්වභාව තමයි තියෙන අපේ මේ ස්වභාවය. ඡේම තිස්සෙම අර ජීවත් වෙලා ඉන්නකොට පංචස්කන්ධය දරාගෙන ඉන්නකොට ඒ පංචස්කන්ධ ධර්මයේ තුල දැන් මෙයාට ජීවත් වෙන්න වෙනවා. පිළිවන් පානතුරු පංචස්කන්ධය දරාගෙන ජීවත් වෙන්න වෙනවා. ඒතර පංචස්කන්ධ විරාගෙන ඉන්නකොට මනාප මනාප පච්චම භූතිය. මනාප මනාප ප්‍රත්‍යයන් තමන්ට විඳින්න සිද්ධ වෙනවා. සුඛං දුක්ඛං පරිසංවේදී. දුක දුක්ඛයන් පිළිබඳ ප්‍රතිසංවේදිත බවට පත් වෙනවා. චතුයි උපාදානයේ හිති උපායාතේති උපාදී. මේ නිසා මනාප අමනාප පච්චානුභව භාවය සුඛ දුක්ඛ පරිසංවේදී භාවය කියන මේ සතර කරුණෙන් යුක්ත නිසා ඒවාට උපදී කියලා කියනවා ඒ උපදින්ගෙන් යුක්ත වෙනවා ස උපාදිශේෂ කියන තන උපාදිහි කියන වචනය පාවිච්චි කරනවා ඒ කියන්නේ මේ ජීවත් වීමේදී සිද්ධ වන මේ උපදින්ගෙන් යුක්තව තිබීමට කියනවා ස උපදී සෝපදිශේෂ කියන එක ඒ කියන්නේ උපදී විතරයි දැන් අවශේෂ වෙලා තිබෙන්නේ අනිත් සියල්ල නැසී ගොස් තිබෙනවා එකයි මෙහිදී කියන්නේ සෝපරිශේෂ නිබ්බාන ධාතුවයි කියලා. අනුපදිශේෂ නිබ්බාන ධාතුව පාවිච්චි කරනකොට මත්ති උපද උපදිශේෂෝ ඒ තිස්සාපි අනුපදිශේෂෝ. එතකොට මේ උපදීන් සියල්ලක්ම නැති වුණාට පස්සේ ඒකට කියනවා අනුපදිශේෂයි කියලා. එතකොට අනුපදිශේෂ භාවයටපත් වෙනවා කියලා කියන්නේ එතකොට පංචස්කන්ධයෙන් මිදීම සුඛ දුක්ඛ ආදීන් නිදීම මනාප අමනාප වින්දනයෙන් නිදීම තිනේ ස්වභාවයටපත් වෙන තුනයි මේ සෝපදිසේස අනුපරිශේෂ කියන මේ නිබ්බාන දෙකම ධාතු සංඛ්‍යාවෙන් ලබනවා මේක ධාතු සංඛ්‍යාවෙන් ලබන්නේ හඳුන්වන්නේ ධාතු සංඛ්‍යාපය ඉන්ද්‍රිය ගෝචර නැහැ මෙතන ප්‍රඥා ගෝචර මාත්‍රයක් ඒ නිසා මෙහිදී ධාතු නාමයෙන් මේක හඳුන්වනවා එතකොට මේ සෝපවිශේෂ අනුපවිශේෂය යන මේ නිබ්බාන දෙකම අපටි සංකිත නිරෝධය කියලා හඳුන්වනවා. ඒ කියන්නේ නිරෝධයටපත් වීමක්මයි ඒ කිසිම සැකයක් නැහැ. නිවන කියන වචනේදී නිබ්බාන කියන වචනය පාවිච්චි කරනවානේ අපි නිරෝධ කියන පාවිච්චි කරනවානේ. එතන වාණං වච්චති තණ්හා. වාණ කියලා කියන්නේ තෘෂ්ණාව. මේ තෘෂ්ණාවෙන් සාතන් වහන්සේ වෙනකොට නික්කන්තං වානතෝ තෘෂ්ණාවෙන් නික්ඳා යනවා තෘෂ්ණාවෙන් වෙන් වෙනවා තෘෂ්ණාවෙන් තොර වෙනවා නත්තිවා එත්ත වානම් ඒ නිසා දැන් තොර වෙච්ච හින්දා නැවත මේ තෘෂ්ණාවක් ඒ රහතන් වහන්සේ තුල නැහැ ඒ නැතිකමත් මේ රහතන් වහන්සේගේ ලක්ෂණය ඉමස්මින් වා අධිකතායතේ වානස්ස අභාවෝති නිබ්බාන එතකොට මේ වාන ස්වභාවයෙන් නික්මිච්ච නිසාත් නික්මිත නැවත වාණයක් හටගන්නේ නැති නිසා ඒ කියන්නේ තෘෂ්ණාවෙන් තාමුලින් නික්මුණු නිසාත් තෘෂ්ණාවෙන් නික්මුණු කෙනා තුළට නැවත තෘෂ්ණාවක් අලුතෙන් උපදින්නේ නැති නිසා එතකොට මේ තන මේ වාණයන් අභාව නිසා ඒ කියන්නේ තෘෂ්ණාව තාමුලින්ම නැතුව ගොස් තිබෙන නිසා නිබ්බාන වාණයෙන් තොර තෘෂ්ණාවෙන් තොර ස්වභාවයට කියනවා නිබ්බාන කියලා හිත. එතකොට තණ්හක්ඛයෝ නිබ්බානං කියන බුදුහාමතුන්ගේ මේ නිරුක්තියෙන්ම අපට පැහැදිලි වෙනවා මේ තෘෂ්ණාව සෙවීමම නිබ්බානයි කියන මේ බව. නිබ්බාන ධාතු තත්ත්වයේදී තදේව නිස්සත්ත්ව නිජීවත්වේන එතකොට නිර්වාණ ධාතුවට පත්වනන් පස්සේ එතන නිස්සත්තයි නිජීවයි ස්වභාව ධාරණක් හේනත ධාතුන් නිර්වාණ ස්වභාව ධාරණය පමණක් තිබෙන හින්දා ධාතු කියලා කියනවා. ඒ කියන්නේ දැන් සෝපරිශේෂ වේවා අනුපරිශේෂ වේවා නිබ්බාණයට පත්වනකොට තෘෂ්ණා අවිජ්ජා දෙකම සේවගොස් තිබෙන නිසා ඒකෙන්දී Taman විසින් නිශ්ශබ්ද භාවයට පත් වෙනවා. ඒක සත්‍ය ස්වභාවයක් නැහැ. නිජීවයි ජීව ස්වභාවයකුත් නැහැ. එතකොට එතන තියෙන්නේ මේවයින් මිදෙච්ච පවිත්‍ර පිරිසිදු ස්වභාව ධර්මයයි. ඒ ස්වභාව ධර්මය අකින අර්ථයෙන් ඒකට ධාතු කියන වචනේ පාවිච්චි කරනවා. මේ නිසා තදේව නිස්සප්ත නිජීවත්වේන ස්වභාව ධර්මත්වේන ච ධාතු තස්මා නිබ්බාන ධාතු කරහිත මේක නිරුක්ති කරලා තියෙනවා දේශනාවේදී. එතකොට නිර්වාණ ධාතුවට පත්වන කෙනා නැවත වරක් මේ කෙලෙස් ගැටෙන්නේ නැහැ කෙලෙස් උපදින්නේ නැහැ කෙලෙස් සම්පූර්ණම නැති වෙලා යනවා මේ කෙලෙස් නැති වෙලා යන මේ සෝපවිශේෂ නිර්වාණයේ ස්වභාවය අනුපවිශේෂ නිර්වාණ ධාතුවේ ස්වභාවය මේ නිසා දෙවදෑරුම් නිර්වාණ ධාතුව දක්වනකොට දැන් අපට පැහැදිලි වෙනවා ශෝකවිශේෂ කියලා කියන්නේ රහත් වෙනා ඔක්කොම කෙලෙසුන් නැතිලා තේරම සම්පූර්ණයි. නමුත් පංචස්කන්ධය තාම ජීවත් වෙනවා. අනුපවිශේෂ කියන්නේ පංචස්කන්ධේ ජීවත් වීමත් අතහැරලා දැම්මට පස්සේ පංචස්කන්ධය දරගැනීමෙන් තියෙන කරදර සියල්ලගෙන්ම නිදහස් වෙනවා. මේ ස්වභාවය තමයි ශෝපදිශේෂ අනුපදිශේෂ කියන මේ නිර්වාණ ධාතු දෙකේ වෙනස අපිට තේරුම් ගන්න තියෙන්නේ. මේ නිවන පිළිබඳව දක්වනකොට අපේ බුදුහාමරගේ ධර්මයේදී නිවන පිළිබඳ පාවිච්චි කරන වචනයක් තමයි මොක්ඛ කියලා හිට. අවිද්‍යා තෘෂ්ණාවෙන් නිදිච්ච බව. ඒකට කියනවා මොක්ෂ කියලා හිට. නිරෝධ භාවය. නිබ්බාන. දීපෝ තණ්හක්කයෝ පරංච ආදීනමත් පාවිච්චි කරනවා නිවනට. තානං කියලා නිර්වාණයට පාවිච්චි කරනවා. දේනං අරූපංච කියන වචනත් පාවිච්චි කරනවා. සම්පං සච්ඡං අනාලයන් කියන නාමය උනත් මේ නිර්වාණයට පාවිච්චි කරනවා. අභිධර්ම පදීකම් පාදීපිකාවේදී අසංකතං සියමතං සුදුද්දසං පරායනං සරණ අනීතිකං තපා අනාසවං අද්දවං අනිදස්සන අකතං පලෝකිතං නිපුන අනන්ත දස්සන ආදී වශයෙන් කරුණු ගොඩාරියක් දක්වනවා නිවන පිළිබඳ නාම මාත්‍ර වශයෙන්. මේ විදිහට අභිධාන ප්‍රදීපිකාවේදී නිර්වාණයට පාවිච්චි කරන නම් 46ක් උගන්ලා තියෙනවා. එතකොට මේ නම් වලින් හැමතිස්සෙම දක්වන්නේ තමන් විසින් මේ නිවනටපත් වෙච්ච බව. එතකොට මේ නිවන කාගයෙන් තොර වෙච්ච දෙයක්. ප්‍රීත වෙච්ච දෙයක්. නැවත වරක් තව භවයකට චුත වෙන්නේ නැති තරක්. ඒ වගේම තමන් විසින් මේ සංසාරයේ කෙලවරටම පැමිණිච්ච තනක් සුද්ධියක් වෙන්න තියෙනවා නම් ඒ සුද්ධි ස්වභාවයෙන් අතිශයින්ම විසුද්ධිවත් කෙනෙක් මිදෙන්න තියෙනවා නම් සතර දුකින් සහ මුලින්ම මිදුණු කෙනෙක් මේ නිසා මේ ස්වභාවය ඊ타මත්ම උතුම් ශ්‍රේෂ්ඨ නිර්වාණ ස්වභාවයේ වශයෙන් අපේ බුදුහාමුදුරන්ගේ ධර්මදී හොඳට පැහැදිලි කරලා තියෙනවා මේ පැහැදිලි වශයෙන්ම දක්වලා තියෙන මේ නිර්වාණ ස්වභාවයේදී අපි දන්නවා බුදුහාමුදුරන්ගේ නිවන ලබා ගැනීමට පුළුවන් අයක් ඉන්නවා නොපුළුවන් අයක් ඉන්නවා. නිර්වාණය ලබා ගැනීමට පුළුවන් අය නොපුළුවන් අය කවුද කියලා හිත අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕනේ. නිර්වාණය ලබා ගන්න කොච්චර උත්සාහ කළත් බැරි පිරිසක් ඉන්නවා. ත්‍රිසං සත්‍යන්ට නිර්වාණය අවබෝධ කරගන්න බෑ. ප්‍රේතයන්ට නිර්වාණය අවබෝධ කරගන්න බෑ. නියත මිත්‍යා දෘෂ්ටිකයන්ට නියත අවබෝධකාන්ත බැහැ නිවන. කුහක සිත්ත්වන්ට නිවන අවබෝධ කරන්ට බැහැ. මාතෘඝාතකයන්ට නිවන අවබෝධ කරන්ට බැහැ. පිතෘඝාතකයන්ට නිවන අවබෝධ කරන්ට බැහැ. අරහන්ත ඝාතකයන්ට නිවන අවබෝධ කරන්ට බැහැ. සංඝ බේදක කර්ම කළ අයට නිවන අවබෝධ කරන්ට බැහැ. ලෝහිත ලෝහිත උත්පාදක කර්ම කරගත්ත අයට නිවන අවබෝධ කරගන්න බෑ. තේය සංවාසකයින්ට නිවන අවබෝධ කරගන්න බෑ. පුදුහස්නින් හැර අනික් අනික් තැන් වලට පිටත් වෙලා ගිහින් තීර්ථගස් ස්වභාවයේ ගිලී ඉන්න අයට නිවන අවබෝධ කරගන්න බෑ. භික්ෂුණී දූෂකයන්ට නිවන අවබෝධ කරගන්න බෑ. මේ නිසා පෙර සංඝාදිශේෂයන්ට යුක්ත වුණු කෙනෙකුට නිවන අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. ඡන්දක උපතෝ භ්‍යංජනක ආදීන්ටත් නිවන අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මෙකේ පුත්‍රයන්ගේ විස්තර මේ මොහොතදී කරන්ත අවකාශ මදි. ඒ නිසා මාමාත්‍රික වශයෙන් මේ නිවන අවබෝධ කරගන්න බැරි අය බුදුහාමගේ දේශනාවේ දක්වලා තියෙන විදිය තමයි මේ පැහැදිලි කළේ. හත්වැරිදී දරුවන්ට නිවන අවබෝධ කරගන්න පුළුවන් තත්ත්වයක් බුදුහාමරගේ ධර්මයේදී මිනිස්යන් අතර නිවන අවබෝධ කරගන්න පුළුවන් අය ගැන පැහැදිලි කරනකොට කියනවා. සත්‍යවරි දරුවන්ට ඒ නිවන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ. සත්‍යවරි දිවියෙන් රහබ්බවටපත් වෙච්ච රහතන් වහන්සේලා පිළිබඳව මේ පින්නතුන් දන්නවනේ. සත්‍යවරි දිවියෙන් නිවන අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ වයස 7 දී රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, මානයෙන්, මිත්‍යා දෘෂ්ටියෙන්, අරතියෙන්, කාම විතරක වලින් ක්ලේශ මිශ්‍රණයෙන් මේ පුද්ගලය දුර්වල දුර්වලයි. ඒවා තදව තමන්ගේ සිත් තුළ නැහැ. තදව රාගය නැති හින්දා, තදව ද්වේෂය නැති හින්දා, තදව මෝහය නැති හින්දා, තදව මානය නැති හින්දා, තදව මිත්‍යා දෘෂ්ටියක් අරන් නැති හින්දා, තදව ඇලීම් සංඛ්‍යාත ගතියෙන් යුක්ත වෙලා නැති හින්දා කාම විතරකයන් පිළිබඳ හත්තර දිවියේ දැනුමක් නැති හින්දා ක්ලේශ මිශ්‍රණයක් වුන් තුළ නැති හින්දා මිශ්‍රණය තිබුණා ඒක අති දුර්වල පවතින හින්දා කියන මේ ස්වභාව ශක්තියින් නිසා චිත්තයේ තියෙන මේ පාරිශුද්ධ ස්වභාවය තුළට නිර්වාණය අවබෝධ කරගැනීමේ පහසුවක් තියෙනවා. මේසා සත්‍යයේ දරුවන්ට නිවන අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේසා මහාන කරන්න නියම කරලා තියෙනත් වයස 7න් පස්සේ ළමයි තමයි. මේ හත්වැරදී වයසට කලින් ඉන්න අයට මොන අවබෝධ කරගන්න බැහැ. එහෙනම් බැරි වෙන්නේ ඒ අයගේ සිත බොහොම දුරලයි, අචලයි. තමන්ගේ කල්පනාව වලින් වර ශූන්‍ය වෙනවා. අල්ප මතකකින් අමතක වෙනවා. ඒ වගේම තමන්ට වැටහෙන දේ හැමතිස්සෙම අප්‍රසිද්ධභාවයෙන් පවතිනවා. මේ හේතුව නිසා එයාට නිවන අවබෝධ කිරීම බර වැඩියි. එනිසා ඒ අයටත් නිවන අවබෝධ කරගන්නට බොහොම අපහසුයි. නිර්වාණය ඒකාන්තයෙන්ම සපක් වේද දුකින් මිශ්‍ර වේද කියලා හිත බුදුහාමුදුරන්ගේ සමහර අය ප්‍රශ්න කළා. නිර්වාණය ඒකාන්තයෙන්ම සැක සපයි. නිර්වාණය කිසි විටක දුකකින් මිශ්‍ර වෙලා නැහැ. නිවන පතනාය දිහි තප අතහර රුක්කමූල අරණ්‍යගත ශූන්‍යාගාරවල ඉඳගෙන ඉන්ද්‍රියානුභවය අතහරින් ආදී දුක්ඛයන්ගෙන් මිදී තමයි මේ නිවන අවබෝධ කරන්නේ. මේක කරන අවස්ථාවන්හිදී මේ දුක්ඛ සත්‍යයෙන් තමන් විසින් කිසියම් දුකක් දරනවා නිවන අවබෝධ කරගන්නට යන සීල සමාධි ප්‍රඥාවන් වැඩිීමේදී ඉන්ද්‍රියන් සංවර කිරීමේදී උපාංග වැඩිීමේදී කිසියම් දුෂ්කරතාවයක් ලබනවා. ඒ දුෂ්කරතාවයෙන් ලැබුවත් මේ නිර්වාණය ලබා ගැනීමේදී මේ ස්වභාව තත්ත්වයන් අනුව දුෂ්කරතාවයන් මැඩගෙන ඉදිරියට යෑමෙන් තමයි මේ නිර්වාණය ලැබෙන්නේ. ලබාගත් නිර්වාණය තුල දුෂ්කරතාවයකුත් නැහැ. සුඛතාවයකුත් නැහැ, දුක්ඛිතභාවයකුත් නැහැ. ඒ වගේම නිර්වාණය රූපී ධර්මයකුත් නෙමෙයි අරූපී ධර්මයකුත් නෙමෙයි රූපී අරූපී දෙකෙන්ම නිදහස් වෙච්ච සාන්ත ස්වභාවයක් තමයි නිර්වාණය කියලා කියන්නේ දීඝනිකායේදී විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ ප්‍රබං එත්ත ආපෝච පතවි තේජෝ වායෝ නගහදති එත්ත නාමංච රූපංච අපේපං උපරුජ්ජති කියලා උගන්වනවා නිර්වාණය අනිදස්සනම් නිර්වාණය දැක්වීමට නිදර්ශනයක් නැහැ නිදර්ශන පාඩ වලින් කොච්චර පැහැදිලි කළත් නිර්වාණය අවබෝධ කරවන්න අමාරුයි ඒ නිසා නිදර්ශන ස්වභාවයේ ඉක්මවා ගිය පරමදර්ශයක් තමයි නිර්වාණය කියන්නේ නිර්වාණය දිග කෙටි ආදී වශයෙන් අන්තයක් නැහැ. සෑම තිස්සම නිර්වාණ ස්වභාවය අනන්තයි. ඒ නිර්වාණයට පත්වෙන්න මේ මේ තැන් වලින් කියලා හිත නියම කරපු දොරටු නැහැ. යම් කෙනෙක් සෝවාන් සකදාගම නාගාම අරහත් ස්වභාවයට පත්වීමෙන් ප්‍රඥාවේ ඵලය ලබා ගන්න පුළුවන් ද විද්‍යා තෘෂ්ණාක්ෂය වෙනවාද ඒ ශ්‍රේවෙච්ච තනම තමයි එයාට නිවන්ට ඇතුල් වෙන දොරටුව. එහෙනම් නිවනට ඇතුල් වෙන්න දොරට කඩුල කියට වෙන දෙයක් නැහැ. තම තමන්ගේ ඥාන සම්පත්තිය අනුව එයාට නිර්වාණයට අවබෝධ වීමේ හේතුව වාසනාව තියෙනවා. එක්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති. නිර්වාණය තුළ පඨවි ආප තේජෝ වායය කියන මේ කිසිම දෙයක් නැහැ. ඒ සියල්ලංගම නිදහස් චේතනක් තමයි නිර්වාණය කියලා කියන්නේ. එක්ත නාමංච රූපංච අපේසං උපරුජ්ජති. නිර්වාණය තුළ නාමයක් හෝ රූපයක් හෝ කොහෙත්ම ඉතුරු වෙන්නේ නාම රූපාදී ධර්මයනොත් පහමුලින්ම තොරයි. නිර්වාණය තුළ ස්වභාවය දක්වන්නට දර්ශන කරන් දක්වන්නට ලෞකික ලෝකයේ කිසිම දෙයක් නැහැ. නිර්වාණය අලෞකිකයි. අලෞකික දෙයක් දක්වන්නට නිදර්ශනයක් දක්වන්නට උපමාවක් දක්වන්නට අලෞකික උපමාවක්ම හොයාගන්න ඕනේ. ඉතින් ලෞකික ජීවිතය ගත කරන අපිට අලෞකික උපමාවක් කියවට තේරෙන්නේ නැහනේ. ඒ හින්දා අපි හැමදෙනාටම මේ ලෞකික ලෝකේ ඉඳගෙන හිට නිර්වාණය හඳුනාගන්න උපමාවක් නිදර්ශනයක් දක්වන්න පුළුවන්කමක් නැහැ. ඒක උපමා නිදර්ශන ඉක්මවා ගිය ශ්‍රේෂ්ඨ නිදහස්තනක්. මේ හේතු නිසා මේ නිර්වාණ සම්පත්තිය බොහොම සුඛිත මුදිත තමයි බවට පත් වෙන්නේ. ඔය අනිදස්සන භාවය අන්තයන්ගෙන් තොර අනන්ත භාවය තමන්ගේ ප්‍රඥාව අද්ද යන්තනක එකමින් නිවනට පිවිසීමේ ස්වභාව ශක්තිය තිබෙන බව ඒ නිර්වාණය තුල ආපෝ තේජෝ පට විවාජෝ ආදී මේ කිසි දෙයක් නොමැති හින්දා එහි නාම රූප ධර්මයන් පවතින්නේ නැති හින්දා නාමංච රූපංච අපේසන් ප්‍රජ්‍යති නාම රූප ධර්මය ඒ තැන් වල කොහෙත්ම රඳා පවතින්නේ නැහැ ඒක නිර්වාණයේ ස්වභාවය එතකොට මේ නිර්වාණයේ ස්වභාවය සෑම තිස්සෙම අවබෝධ කරගෙන හිට අපට ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. අරූපා කායික දෙවියන් පිළිබඳව අපේ බෞද්ධ පින්නතුන් අහලා තියෙනවා. අරූප කායික දෙවියන්ට රූපයක් නැහැ. රූපයක් නැතිකමින්ම ඒක දෙවියෙක් නෑ කියලා අපිට කියන්න පුළුවන් කමක් නෑනේ. අරූප කායික දෙවියන් ඉන්නවනේ. ඒතකොට නිර්වාණයට පිවිසීම හරියට මේ බොහොම පිරිසිදු අවස්ථාවක්. නිසා නිර්වාණය හරියටම මිනිස්සුන්ට බොහොම බෙහෙතක් වාගේ. සංසාර විෂය නැති කරන දැන් බෙහෙතෙන් ශරීරගත විෂ නැති කරලා දානවා, රෝග සමනය කරලා දානවා. ඒ වගේම මේ නිර්වාණයටපත් වීම තුළින් සංසාර කියන මේ විෂ සහ මුලින්ම ඉවත් කරලා, දුරු කරලා, සුද්ධ කරලා, පවිත්‍ර කරලා දෙනවා. ඒක නිසා ඒක නිර්වාණය බෙහෙතක් වාගේ. ඒ හින්දා ධර්මය ඕසලික් වශයෙන් බුදුහාරු දක්වනවා. හේතම් තිබත වික්ඛවෝ කියලා හිත දක්වනවා. මේ ධර්මය ඖෂධයක්. ඒක මහණනි හොඳට බොණ්ඩේ කියලා. මේ විදිහට නිර්වාණය ඇත්ත වශයෙන්ම මේ සසර දුකින් මිදීමට තියෙන හොඳම ඖෂධයක් කියලායි බුදුහාමුදුරු දක්වලා තියෙන්නේ. බෙහෙතකින් සියලුම රෝග සහමුලින්ම කෙරවල කළ මිත්‍යාවටම සමීප කරනවා. මේ කියන්නේ ත්‍රදිග වෛද්‍ය ක්‍රමය පිළිබඳවයි මේ නිදසුන ගෙන්නේ. අපරදිග වෛද්‍ය ක්‍රමය අනුව සමහර රෝග නිස්සාරට සනීප කරන්න බැරි වුණාට ක්‍රමික වෛද්‍ය ක්‍රමය තුල ඉස්තර තිබිලා තිබෙන්නේ සෑම රෝගයක් වෙන්න නම් රෝග නිදානය හොයලා නිදානයට අටැක් කරලා හිට තම මුලින්ම මේ රෝග නිදානය නැති කරාම මේ රෝග නැවත උපදින්නෙම නෑ නැත්තරම නැති වෙනවා. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය ක්‍රමෙදී නිදාන සංග්‍රහ දක්වන්නේ සුෂ්පුත චරක අස්ථාංග හෘදය ආදී මේ ග්‍රන්ථවල රෝග නිදාන ස්වභාවය හොයාගෙන පිළියම් කරන ක්‍රම තමයි උගන්ලා තියෙන්නේ. මේක යුනානි ආයුර්වේද ක්‍රමෙදිත් සිද්ධ ආයුර්වේද ක්‍රමෙත් කියන මේ දෙකේදිම තියෙන්නේ රෝග නිදානය හොයාගෙන නිදානය තුලින් රෝගය තුරන් කිරීම. ඒ රෝග නිදාන හොයාගෙන නිදානය තුලින් නිදානයෙන් රෝගය ඉවත් කරන් පස්සේ නැවත රෝගය උපදින්නෙම නැහැ. නැත්තරම නැති වෙනවා. රෝග නිදානය හොයන්නේ නැතුව රෝග වශයෙන් මතුවෙච්ච පිළිලය විතරක් නැති කරන්න පටන් ගත්තාම මේ නවීන වෛද්‍ය ක්‍රමයට අනුව රෝගය සාමුලින්ම නැත්තර නැති වෙන්නේ නැහැ. මේ නිසා සමෙන් සරේ බේත් ගන්න වෙනවා නැත්නම් ඒ රෝගය තව රෝගයක් බවට පත් වෙනවා. ඒ නිසා මේ යුරෝපීය වෛද්‍ය ක්‍රමය නෙමෙයි මෙතන බෙහෙත කියලා මෙතන උපමාවට ගන්නෙ පැරණි තිබෙච්ච පුරාතන වෛද්‍ය ක්‍රමයයි. මේ නිසා පුරාතන වෛද්‍ය ක්‍රමයෙන් සියලුම රෝගය කෙලවර වෙනවා. නිස්සාවටම සනීප වෙනවා. ඒ වගේම බුදුහාමුදුරන්ගේ ධර්මය කියන මේ බේත යම් කෙනෙක් අවබෝධ කරගත්තොත් ඒ බේත තුලින් තමන් සත්‍යසුද්ධියෙන් සුද්ධ වුණොත් නාම විදර්ශනා ඥානයෙන් තමන්විත වුණොත් සෝවාන් සකදාගම නාගාම අරහත් මාර්ගත් ස්වභාවයෙන් මේ ධර්මය අවබෝධ කරගත්තොත් සියලුම සංසාර දුක්ඛයෝ නැත්තරම නැති වෙලා යනවා නැවත සංසාරයක් උපදින්නේ නැහැ ඒ නිසා මේ නිවන හරියටම බෙහෙතක් ඖෂධයක් වශයෙන් ඖෂධයකින් ලබාගත් සුවයක් වශයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මදී උගන්ලා තියෙනවා. මේ විදිහට බුදුහාමුදුරන්ගේ ධර්මදී නිවන පිළිබඳ විවිධ විවිධ ආකාරයෙන් නොඑක් නොඑක් විදිහට පින්වතුන්ට දැනගන්න අවශ්‍ය කරන ස්වභාව ධර්මතාවයන් රාශියක් උගන්ලා තියෙනවා. ඉතින් මේ නිවනෙහි තිබෙන මේ ස්වභාව තත්ත්වයම අපි හැම තිස්සෙම බෞද්ධ පින්වතුන් විසින් නොඑක් නොඑක්වර අවබෝධ කරගන්න නොඑක් විදිහේ උත්සාහ දරනවා. එතකොට මේ නිර්වාණ ධර්මදී අපි හොඳම දන්න කාරණා රාශියක් අපිට තියෙනවා. හරියට නිර්වාණය ආකාශයට උපමා කරලා තියෙනවා. ආකාශය මේ දවසේ උපන්නයි කියලා උපදිච්ච දවසක් හෝ උපදින තැනක් හෝ දක්වන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ආකාශය නූප නූපදී ජීවත් වෙනවා කියලා පෙන්වන්න පුළුවන් කමකුත් නැහැ. ආසාව මැරලා ගියා කියලා පෙන්වන්න පුළුවන් කමකුත් නැහැ. ආකාශය චුත වුණා කියලා පෙන්වන්න පුළුවන් කමකුත් නැහැ. ආකාශය මත උපදින්නේ නැහැ කියලා කියන්න දෙයක්වත් ආකාශේ නැහැ. ආකාශයේ මඩලිය දමන්ට දෙයක්වත් නැහැ. ආකාශයේ කිසිම ආශ්‍රවයකුත් නැහැ. ආකාශයේ අනන්තභාවයක් මිසක් අන්තයක් දකින්න පුළුවන් කමකුත් නැහැ. ආකාශය හොරුන්ට හොරගම් කරගෙන යන්න පුළුවන් කමකුත් නැහැ. ආකාශයේ ඉන්න විහංගය කියලා කියන්නේ පක්ෂීන් පියාඹන ආකාශයේ ස්වභාවය තුල ඒ වගේ රහත් බවටපත් වෙච්ච අය මේ නිවනත් හරියට ආකාශේ වාගේ නිවන නූපදී කියලාත් නෑ උපදී කියලාත් නෑ මේ යන්නේ නෑ කියලාත් නෑ මම යන්නේ කියලාත් නෑ චුත වුණා කියලාත් නෑ චුතියකුත් නෑ මේ නිසා නිවනත් නැරඹිය හැකි දෙයක් නෑ ආශ්‍රව ධර්මයක් නෑ අනන්තයි නිවන හොරුන්ට ගන්න බෑ නුවණ ප්‍රඥාවන්තයෙක් විතරයි අවබෝධ කරගන්න පුළුවන් ඉතින් නිවන මේ නිවනත් අර ආකාශයේ පක්ෂයෙන් හැතරෙනා වාගේ නිවනත් පක්ෂයෙන් හැතරෙනවා ඒ අය තමයි සෝපදිපේත නිබ්බාන ධාතුටපත් වෙච්ච අය ඔය පක්ෂභාවය තරුණාට පස්සේ තමයි අනුපදිසේස නිබ්බාන ධාතුවටපත් වීමේ ස්වභාවය නිසා සෝපදිශේෂ අනුපදිශේෂ දෙක මේ විදිහේ සාමාන්‍ය උපමාවකින්වත් අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් නිවන කියන එක තියෙන්නේ කොහෙද? කොහෙන්ද අපට මතු වෙන්නේ? කොතන තිබිලාද අපට එන්නේ කියන ප්‍රශ්නයක් සමහර කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නිවන මතු වෙන විදිහ තමයි දක්වලා තියෙන්නේ අර නාම විදර්ශනා ඥාන වලටපත් වීම, එහි තියෙනවානේ සත්‍විසුද්ධියේ සුද්ධ වීම. නාම විදර්ශනා ඥානයන්ටපත් වෙලා හිට ඊට පස්සේ සෝවාන්, සකදාගාම, අනාගාම, අරහත් කියන මාර්ගඵලයන්ටපත් වීමනේ නිවනටපත් වීමේ සාමාන්‍ය ස්වභාවය. එතකොට අවිද්‍යාව තෘෂ්ණා දෙක සහ මුලින්ම මේ මාර්ගයෙන් සේකනාට පස්සේ අවිද්‍යාව තෘෂ්ණා නැති වුණාට පස්සේ නිර්වාණස්සෝය කියන අවේදිත සුව සම්පත් වෙන නිර්වාණ සපත ලැබෙනවා. මේ නිර්වාණ සපත මෙන්න මෙහෙමයි කියලා විස්තර කරන්න හරි අමාරුයි. මේතනි පරිහාය කියලා කිව්වහම මේතනි කවදාවත් කාරණා නැති ළමයෙක් හිතන්නේ සීනි බෝල කාපු ළමයෙක් හිතන්නේ මේතනි සීනි බෝල වගේ තමයි කියලා. මේ පැණි පෙරහාය කිව්වන් පස්සේ මේ පැණි කවදාවත් කාලනක් ළමයෙක් තමයි හකුරු වාගේ පැණිට හයි කියලා. ඒ නිසා නිවනටපත් වෙන තුරුම නිවන පිළිබඳව අහනකොට අවබෝධ කරගන්නට නිර්වාණය පිළිබඳ සීල සමාධි ප්‍රඥා නොවැඩෙන කෙනෙකුට හරියට නිවන අවබෝධ කරගන්න බෑ. මේ පැන නොකාපගෙනෙක් මේ මැනට හතර ගන්නවා වගේ තමයි ඒක දැනගන්න සිද්ධ වෙන්නේ. මේ නිසා අපි නිවන කොහොමද මතුවෙන්නේ? දැන් සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් වෙනකොට කෙලෙසුන් සේවී සේවී දස සංයෝජනෝ සේවී සේවී ගිහිලට සංයෝජනයන්ගෙන් මිදී අවිද්‍යා තෘෂ්ණා ක්ෂේණ නිර්වාණ ප්‍රාප්ත වෙනවා. කොහෙන්ද මේ නිවන අපට එන්නේ? ඒක ලෝක උත්තර සම්භාවය කොහොමද අපට එන්නේ? ගිනි කූරක් කරන් ගිනි පෙට්ටියක අතුල්නකොට ගිනි කූරයි ගිනි පෙට්ටියයි එකට අතුල්නකොට ගින්දර මතුවලා එනවා. මේ ගින්දර මතුවලා ආවට පස්සේ අපිට ගින්න පේන්නේ. එතකන් ගින්න පේන්නේ නැහැ කොහේ තියෙනවද කියලා. ශීලය සමාධිය ප්‍රඥාව කියන මේ ගිනි කූරු ටික එකට අතුලන අතුල්ලා ඉන්නකොට නිවන කියන මේ ආලෝකය අපට එකපාරට මතුවෙනවා. ඒ හින්දා බුදුහාමුදුරෝ දේශනා කරන ආලෝකෝ උදපාදි කියලා. මේ ආලෝකයේ උපදිනවත් එක්කම ප්‍රඥාව පහළ වෙනවා. ප්‍රඥා උදපාදී. ප්‍රඥාව පහළ වෙනවත් එක්කම අවිද්‍යාව පුරන් වෙනා හිත විද්‍යාව පහළ වෙනවා. විද්‍යා උදපාදී. මේ නිසා බුදුහාමුදුරන් දක්වන මේ නිර්වාණයටපත් වීම සමගම ආලෝකය උපදිනවා, ප්‍රඥාව උපදිනවා, විද්‍යාව පහළ වෙනවා. හරියටම විදර්ශනාව කරන්නා විසින් විදර්ශනා කරනවා කියලා කරන්නේ මොකද්ද? අර ගිනි කූරු ටික එකට අතුල්ලා අතුල්ලා ඉන්නකොට කොයි මොහොතේ හෝ ඒක පත් වෙලා ගින්දර මත වෙලා එන්න වාගේ තමයි නිර්වාණයත් අපට මේ විදර්ශනාවේදී මත වෙලා ලැබෙන්නේ. මේ නිසා මේ වගේ කෙටි උපමාවකින් තමයි අපට දැන් මේ මොහොතේ මේ නිර්වාණය පිළිබඳව හිතාගන්න යම්තම් හරි කියන්න පුළුවන්කමක් තියෙන්නේ. ඊළඟ නිර්වාණයට පත් වෙන තැන කොතනද? නිර්වාණයට පත්වන ස්ථායක කියනවා ශීලය තමයි නිර්වාණයට පත්වන ස්ථානය. සමාධිය තමයි නිර්වාණයට පත්වන ස්ථානය. ප්‍රඥාව තමයි නිර්වාණයට පත්වන ස්ථානය. මේක නිසා සීලය සමාධිය ප්‍රඥාව කියන මේ තුනට අන්තර්ගතව විදර්ශනාගත වීමත් කියන මෙන්න මේ ස්වභාවය යම් කෙනෙක් තුළ තිබෙනවා නම් ඒ තිබෙනා තුළ ඒ තිබෙන එක්තනයා තුළ තිබෙන ඒ ශක්තිය තමයි ස්ථානීය නිර්වාණය. නිර්වාණයට පත්වන ස්ථානය. මේ නිසා ඒ ශක්ති ස්වභාවය වඩ아가න අපට නිර්වාණයට පත්වෙන්න හොඳටම පුළුවන්කම තියෙනවා. මේ නිසා නිර්වාණ ස්වභාවය අපි සෑම කෙනාම ප්‍රාර්ථනා කරන මේ නිර්වාණ ධාතුවට පත්වනාට පස්සේ සංසාරේ දුක්ඛ සංඛ්‍යාත සියල්ලක්ම අපර නැතුව යනවා. දැන් අපි හැම කෙනෙක්ම දන්නවානේ මේ ලෝකේ මොනම පදාර්ථයක්වත් නිට්ටියව නැහැ. භෞතික පදාර්ථ වෛඥානික පදාර්ථ දෙකම බෙදාගෙන බෙදාගෙන බෙදාන කැලීම ගියන් පස්සේ තනි සත්‍යයෙන් එන්න පුළුවන් කිසිම භෞතික පදාර්ථයකුත් නැහැ. තනි සත්‍යයෙන් එන්න පුළුවන් කිසිම විඥාන පදාර්ථයකුත් නැහැ. විඥානය සිත කියන එක හැමතිස්සෙම තියෙන්නේ සිත තියෙන්නේ චෛසික ආධාරයෙන්, චෛසික තියෙන්නේ සිත ආධාරයෙන්. ඒක උපාද නිරෝධ ඒක ආරම්භන වස්තුව කියන මේ හතර නිසා මේ චිත්තය චෛසිකව එකට පවදිනවා. මේක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. මේ දෙක වෙන්කොට චෛතසිකයක් නෑ සිතක් නෑ. ඒ දෙකම නැත්තර නැති වෙලා යනවා. එතකොට මේ නිසා මේ ලෝකේ නාමික පදාර්ථය නිට්ටය නැහැ අනිත්‍යයි. තනි ශක්තියෙන් ඉන්න බැරි හින්දා එයා නිට්ටය නෑ එයා අනිත්‍යයි. භෞතික පදාර්ථයේ ප්‍රධාන ප්‍රධානකින් කවර කරන ගියාට පස්සේ තනි ශක්තියෙන් පවතින භෞතික පදාර්ථයකුත් නැහැ. සෑම තිස්සම තව ශක්තියක ආධාරයෙන් ප්‍රත්‍යභාවයෙන් ඉන්නේ ඒක හින්දා භෞතික පදාර්ථයවත් අතරත් නිත්‍යත්වයෙන් ඉන්න පුළුවන් සංසප්තියෙන් ඉන්න පුළුවන් කෙනෙක් නැති නිසා සියලුම භෞතික ලෝකයක් නිත්‍ය නෑ අනිත්‍යයි. මේ නිසා ලෝකේ භෞතික ලෝකය වෛඥානික ලෝකය කියන මේ දෙකම අනිත්‍ය වූ පදාර්ථ දෙකක්. මේ අනිත්‍යත්වයෙන් යුක්ත වෙච්ච මේ පදාර්ථ දෙක තුල හැමතිස්සම තියෙන දෙකක් එකට එකතු වෙලා හිටගෙන ඉන්න එක ඒකට කියනවා ප්‍රත්‍යවත් වීම ප්‍රත්‍යභාවය කියලා. ප්‍රත්‍ය සමුප්පන්න කියන්නේ ඒකයි. ප්‍රත්‍යාමයේ විස්තර කරලා තියෙන්නේ පත්‍ය ප්‍රත්‍ය සමුප්පන්නතාවයන්. මේ ප්‍රත්‍ය සමුප්පන්නතාවයක් ඇති වෙනකොට එතනම තියෙන පීඩණය, සංකතය, සංతాපය, විපරිණාමය. දෙකක් එකට එකතු වුණත් එක්ක මෙතන පීඩාවක් ඇති වෙනවා. ඒ වගේම දෙකේ එකතු වීම නිසා තව තවත් ධර්මතාවයන් අතරින් එකතු වෙනවා, සංකත වෙනවා. ඒ විදිහේ ධර්මතා ගොඩක් ඇති වෙනකොට ඒක සංతాපණය වෙනවා, තැවෙනවා. පීඩන සංකත සංతాප හත් වෙනකොට තැවෙනකොට එතන තිබිච්ච තත්ත්ව වෙනස් වෙනවා අලුත් වෙනස් තත්ත්වයකට පෙරලෙනවා. ඒක විපරිණාමය. මේ නිසා ශ්‍රීනම් භෞතික පදාර්ථ, ශ්‍රීනම් වෛඥානික පදාර්ථ, තීරණ සංකත සංතාප විපරිණාම වලින් යුක්තයි. මේ නිසා මේ ලෝකේ නිට්ටය වූකුත් නැහැ සියලු දේම දුක්ඛයි. තීරණයෙන් සංකතයෙන් සංතාපයෙන් විපරිණාමයෙන් යුක්ත යමක් වේද ඊතනට බුදුහාමුදුරුවෝ කියනවා දුක්ඛ කියලා. පිළිකුල් කටයුතු නිසා දුක් කියන වචනේ පාවිච්චි කරනවා. ශිෂ්මිතාක කියන වචනය පාවිච්චි කරනවා. මේක නිසා සකල පදාර්ථයන්ම අනිත්‍යයි ඒ වගේම හේතන් වල පීඩන සංක සම්තාපයෙන් තොරදමක් නැති හින්දා දුක්ඛයි. මේ අනිත්‍ය සංඛ්‍යා දුක්ඛ ප්‍රත්‍යය තියෙන්නේ මොකද මේ සංසාරය කියන මේ ලෞකික පදාර්ථයන් තුළ මේකම මේ සකල ලෞකික පදාර්ථයන්ගෙන් නිදහස් වෙනන් පස්සේ මොකද අපට වෙන්නේ අපි අනිත්‍යතාවයෙන් මිදුණා වෙනවා ඒකයි අපේ නිවන තීර්ණ සංකත සංතා විපරිණාමක දුක්ඛයෙන් මිදුණා වෙනවා ඒකයි අපේ නිවන. මේසා නිවන කියන එක මේ භෞතික ලෝකේ තියෙන අනිත්‍යතාවයෙන් හා පීඩණයෙන් සංකතයෙන් සංతాපයෙන් විපරිණාමයෙන් මිදුණු නිදහස් වුණු අති පාරිශුද්ධ සාන්ත ස්වභාවයක් කෙනෙක් අපේ බෞද්ධ පින්නතුන්ට හොඳට පැහැදිලි වෙනවා. මේ නිසා අපේ බුදුහාමුදුරු මෙතෙන්ට යන්න පාරක් ගන්නලා තියෙනවා. දුහාන්තර දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය ගන්න තන ඊළඟට උගන්වනවා මාර්ග සත්‍ය කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යෙදීම තුලින් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගණන සම්මාදිට්ඨිය ආදී අංගයන් ශීලයෙන් හා සමාධියෙන් හා ප්‍රඥාවෙන් සමන්විත වෙමින් වර්ධනය කරගනිමින් ඕනේ අපි මේ අනිත්‍යතාවය අවබෝධ කරගන්නපත් පීන සංකත සම්තාව පරිණාමයන් අවබෝධ කරගන්නපත් අනිත්‍යතාවයෙන් මිදී පීන සංකප්පන්තා පරිණාම සංඛ්‍යාව දුක්ඛයන්ගෙන් මිදී නිර්වාණයට පිවිසෙන්දත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්ම ඕනෑ අපි ගමන් කරන්න. මේක අපි හැම දිනාටම මේ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම පිණිස බුදුහාමුදුරන් වහන්සේ විසින් දේශනා කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අවබෝධ කර ගැනීම තුළින් අනිත්‍ය වූ ස්වභාවයන්ගෙන් මිදීමේ තියෙන සංකත සංතායතරනාම වූ දුක්ඛ මේ ලෞකයන්ගෙන් මිදීමේ දෛතභාවයේ ඉක්මවාගේ ලෝකෝත්තර වූ නිර්වාණ සම්පත්තිය අපි හැම දිනාටම සාක්ෂාත් වේවායි කියලා අපි හැම දිනාම මේ මොහොතේ තීරණය කරන්න ඕන ප්‍රාර්ථනා කරන්න ඕන මේ ධර්මතාවය අපි කොහොම හරි අවබෝධ කරගන්න ඕනයි කියලා අපි තුල චේතනාවක් සත්‍යයක් අදිෂ්ඨානයක් ඇති වෙන්න ඕනේ මේක අපි හැම දිනාම යම් දවසක මේ විදිහට නිර්වාණය අවබෝධ කළොත් පංචස්කන්ධය තියෙනකම් අපි සෝපදිශේෂව ඉන්නවා. පංචස්කන්ධ නිදාත් වෙච්ච දාප අපි අනුපදේශ නිර්වාණ ධාතුවේ සැතීමටපත් වෙනවා. මේ දෙවදාරුන් නිර්වාණ ධාතුවෙන් අපි සුදුනාතම සැලසීමටපත් වීමට හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඊතාවතා චම්මේහි සම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්칸තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සත්ත සම්පත්ති හේතුචේ පීතෝ භවතු ලෝකෝ චේ රාජා භවතු ධම්මිකෝ ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයාණන් වහන්සේ මුගේගොඩ ගන්කොඩවිල පුස්පාරාමාධිපති හා පූගොඩ මහා විහාරාධිපති ආගම ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රී පඬිත දර්ශන ශාස්ත්‍රපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය පාද කහටපිටියේ පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය, ධෛර්යය, නිරුක් නිරෝගී සුවය තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රසාදුකාරය පවත්වලා ආශිර්වාද ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. සිල් දනාතන තෙරුවන් සරණයි. සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවය සමගින් ඔබට මතක්